තවත් ප්‍රශ්නයක් තියෙන්නේ සංඥාව සහ සංඥාව හැඳිනීම ලෙසත් විඥාණය දැන ගැනීම ලෙසත් මේ විග්‍රහ කරනවා මේ දෙක තෝරා ගන්න බෑ කියලායි මේ කියන්නේ. දැන් විඥාණය දැනගන්නවා හඳුනා ගන්නවා කියනකොට දැන් මේ උපමාවක් පෙන්න මේ ගුරුවරයා ගුරුවරයා කියලා දැනගන්නවා ගුරුවරයා කියලා හඳුනා ගන්නවා මේ දෙකම එක වාගිනේ කොහොමද මොකද්ද වෙනස කියලා අහනවා. දැන් හඳුනා ගැනීම හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වර්ණ වශයෙන් පෙන්නනවා. ශබ්ද වශයෙන් බැඳ ගන්නත් උනේ අනුහාරයෙන් දැකලා. දැන් අපි හිතමු යම් කිසි දෙයක්. සතුයි, කළුයි, සුදුයි, කහ පාටයි, නිල් පාටයි. දැන් මේ වගේ වර්ණ වශයෙන් දකිනවා. ඒවා රූප සංඥා. ඒතර ඔය අනුසාරයෙන් ශබ්ද ගන්නත් පුළුවන්. ඔය කපුටේගේ ශබ්දයක්. ඔය කුරුල්ලේගේ ශබ්දයක්. ඔය දරුවේගේ ශබ්දයක්. ඔය මාළු කෙනෙක්ගේ ශබ්දයක්. ඉතින් ওই ආකාරයෙන් ගන්නවා. ශබ්ද සංඥා. විඥාණය කරන්නේ මොකද්ද? ඒ ශබ්ද සංඥාව සංඥාවක් වශයෙන් වෙන් කරලා දැනගන්නවා. ඒ සංඥාව දැනෙනකොට විඥානේ අහක් කරන්න බෑ සංඥාවේ. මොකද හේතුව? රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංකාරයෙන් තොරව විඥානික ගමනක් හෝ හිටීමක් හෝ වැඩිවීමක් හෝ චුතියක් හෝ නොගිය. එනම් මේ දැන ගැනීම මුල් කරගෙන තමයි දැන ගැනීමත් එක මේවා සම්බන්ධයි. දැන් කහ පාට කියලා වර්ණයක් තියෙනවා. වර්ණයේ සංඥාවක්. ඒ වර්ණයෙන් හැදිච්ච දේ දැනගන්නවා. දැනගත නිසා තමයි සංඥාව කියලා දැනගත්තේ. ඒ දැනගත්තා උදේ යමද්ද කියටන් අපි හඳුනා ගන්නවා. එද දැනගත්ත නිසා තමයි හඳුනාගත්තේ. මොකද්ද මේ කියලා යොමු කරලා බලනවා. මොකක් හරි එකක් පේනවා. දැනීමට ගෝචර වුණා. තවත් ලං වෙලා හැව්වා බැලුවා. ඇස් පේන හැම ටිකක් අරන තවත් අර ලං වෙන්න බලනවා. ආ මේ හවල් දෙන්නේ. එතන හඳුනා ගන්න. දැන් බිම තියන යම් කිසි දිහක බටයා. ටිකක් එහෙම වෛරන් තියෙන බටයා දාලා තිබුණොත් එහෙම. සරපේද දන්නේ මොකක් හරි දැක්කා. ඉතින් ටිකක් බලපුවාම අර බොරු සරපේක එහෙම දාලා තිබුණොත් එහෙම. ඔය රබර් සරපේ එහෙම තියෙන්නේ. සරපේක් නේද? දැනගෙන ලං වෙලා බලනවා. සරපේ නෙමෙයි හදාපු එකෙක් නේ. දෙල්ලම් බඩුවන්. හඳුනාගත්තා. අන දැන ගැනීම හඳුනා ගැනීම දෙක ළඟ ළඟ තියෙන පොඩි ආසන දෙකකින් වෙන දල ගන්න ඕනේ. වටහා ගන්න ඕනේ. දැන් ගුරුවරයෙක් කියලා කිව්වොත් එහෙම. අපි දැන් දැනගන්න ඕනේ කොහොමද දැනගත්තේ? පුද්ගලයා දැනගත්තා. ඒ පුද්ගලයා කවුද කියලා හිටන් අහලා තිබිච්චාම තමයි හඳුනාගත්තේ. ගුරුවරයා හඳුනා ගන්න පුළුවන් නම් දැන දකින්නකොට ගුරුවරයා කාටවත් නොකිය ගියාට රූපය දැකලා මෙන්න ගුරුවරයා කියන්න පුළුවන් වෙන්නේ බෑ. මෙන්න මිනිස්සේ කිව්වා. එයා ගුරුවරයෙක් බව දැනගත්තේ එයා පිළිබඳ හඳුනාගෙන තියෙනවනම් එන දැනීමෙන් අහක වෙච්ච දෙයක් නෙමෙයි හඳුනා ගැනීම හැබැයි හඳුනා ගැනීමයි දැනීමයි දෙකේ වෙනස දකින්න ඕනේ වේදනා සංඥා දෙකේ ස්වභාවය ওই විදිහයි ඉතලා දැනීමට ගෝචර වෙනවා දැනීම දැනීම කියන්නේ දැනෙනවා විතරයි දැනෙන යමක් කියන්න බෑ දැනෙන යමක් ඇද්ද ඒක හඳුනා ගැනීම. දැන් ඔක වෙනස තේරුම් ගන්න ඕන ඒ විදිහට. දැන් සමහර වෙලාවට අපි ඉඳගෙන ඉන්නකොට ඔය ගෙදර ඉන්න බලලෙක් ඌ ඇඟේ නැට්ට ගාගෙන යන්න පුළුවන්. එහාට මෙහාට ඌ දඟලනවා ඇඟේ ඇතිලි ඇතිලි. ඉතින් අපි හිතා ඉන්නා මේ බලලා අපේ ඇඟේ නැට්ට ගාගෙන ගියා කියලා. බලනකොට සමහරලාට තරපේක් වෙන්න පුළුවන්. දැනුණා එකක්. හොඳට විමර්ශනය කරලා බලනකොට හඳුනාගත්තා මේ අහවල් දෙන්නේ. දැන් ওই ක්‍රමයේ දැනීම හැඳිනීම වෙන් කරගන්න ඕනේ. හඳුනා ගැනීමට දැනීම සම්බන්ධයි. හැබැයි දැනීම හඳුනා ගැනීම නෙවෙයි. දැනීමට ගෝචර කරගත්ත යම් යම් ආකාර තියෙනවා. ඒ ආකාරයේ මෙහෙම කියක් දැනගන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීමට දැනීම විශාල ආධාරයක් වෙනවා. එන දැන ගැනීමයි හඳුනා ගැනීමයි දෙකේ වෙනස දකින්න ඕනේ. ගල් කැටයක් තියෙනවා එතනම මණික් කැටයකුත් තියෙනවා. ඉතින් ඉතලා දැනගන්නේ මණික් කැටය කියලා නෙමෙයි. එතන තියෙන ගල් ගොඩක් දකින්න. ඒක ද්‍රව්‍ය වස්තුවක් කියලා දැනගන්නවා. තව ටිකක් විමර්ශනය කරනකොට දැනගන්නවා මේක මැණික් ගලක් නේ. ඉතින් මැණික් ගල් හඳුනන කෙනෙක් ඒක දකින්නවා මිස. මැණික් හඳුනන්නේ නැති කෙනෙක් රැවටෙන්න පුළුවන් වීදුරු ගල් කැල්ලක් කියලා. එන හඳුනා ගැනීමට දැන ගැනීම නිසා එකරගත දෙයක් තියෙනවා. දැන ගැනීම සම්භාරයක් මුල් කරගෙන යමක් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම ඒක හඳුනනවා ඊට පස්සේ. අතීතයේ දැනගත දෙයක මාධ්‍යයෙන් පස්සේ දැනගන්නකොට එදා අහගත දෙයට අනුව මේ අහවල් දෙන්නේ. ඒක හඳුනා ගන්නවා. ඉතින් ඇහැට පෙනීමක් ඇති වෙනවා. ඒක දැනීම. කනට ඇහෙනවා. ඇහෙනවා කියන්නේ දැනීමක්. කනට ශබ්දයක් ඇහෙනවා. මොන ශබ්දයක්ද කියන එක හැඳිනීමක්. එතකොට ඇහැට රූපයක් පේනවා. පේන එක දැනීමක්. පෙනුනේ මොකද්ද කියලා කේබඳු දෙයක්ද කියලා වෙන් කියලා දැනගන්නේ හඳුනාගත්ත දෙයකින්. ඉන් දැනීමයි හැඳිනීමයි කොහොම තෝරාගන්න ඕන. පුද්ගලයේ පේනවා. ඇහැට පේනකොට පේන එක දැනෙනවා. ඒ බුද්ධිලා ගුරුවරයෙක් කියලා දැනගන්නේ ඒ පිළිබඳ හඳුනාගත්ත කෙනෙක්. ගුරුවරයා දකින්න පුළුවන් පුද්ගලත්වයෙන් දෙන්නේ. එයා කවුද කියලා අනික් කෙනාගෙන් අහනවා දන්නේ නැහැ, නඳුරන්නේ නැහැ. එයා තමයි අපේ ඉස්කෝලේ උගන්වන ගුරුවරයා. දන්නවනම් එයා එහෙම කියනවා. ඒ දන්න දැනන දේ තුලින් එයා හඳුනාගත්තා යම් කිසි දෙයක්. අන්න ඒ වගේ දන්න දෙයට ගෝචර කරගෙන යමක් ඒ තුලින් දැනුවත් වෙනවා. දැනුවත් වෙලා හඳුනා ගන්නවා. ඒ දන්න දේ හඳුනා ගැනීමට බොහෝ ආධාරයි. ඔය එකට බැඳිච්ච දහම් පොඩි සියුම් වෙනස්කම් තමයි තියෙන එක තේරුම් ගන්න ඕනේ.